द्वितीयम्पि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि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 සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආමන්තේ පිරිදේශනාවට ආරාධනා කිරීමට මේ කියවන ගාථා කියන්නට විපත්ති පටිභාහාය විපත්ති පටිභාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය සබ්බ දුක්ඛ විනාශාය පරිත් අරිත්තං බ්‍රූත මංගලං අරිත්තං බ්‍රූත මංගලං විපත්ති පටිබාහාය විපත්ති පටිබාහාය සම්බ සම්පatti සිද්ධියා සම්බ සම්පatti සිද්ධියා සම්බ භය විනාශාය සම්බ කරිත්තං බෘත මංගලං කරිත්තං බෘත මංගලං විපත්ති පටිභාය විපත්ති පටිභාය සම්බ සම්පත්ති සිද්ධියා සබ්බ සම්පත්ති සිද්ධියා සම්බ රෝග විනාශාය සබ්බ රෝග පරිත්තං රූත මංගලං පරිත්තං රූත මංගලං පින්වත්නි ආරාධනාව පිළිගත් මහා සංඝයා වහන්සේ ඉදිරියේ පිරිත් දේශනාව ආරම්භ කරනු ඇති පළමු කොට චාරිත්‍ර වශයෙන් පිරිත් දේශනාව කුමක්ද කියන එක පැහැදිලි කළ දිය යුතුව තියෙනවා හැම අතින්ම ආරක්ෂාගෙන දෙන ධර්ම කොට්ඨාසයට පිරිත් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ කාලේදීම ඒ වගේ අවස්ථාවලදී පිරිත් කියවා ගැනීම ආරම්භ වුණා. ලෙඩ වෙන අවස්ථාවල් වලදී විවිධ හේතුන් නිසා නොයෙක් කාරණා නිසා පිරිත් දේශනාව ඊටම අගේ කොට සැලකුවා. රහතන් වහන්සේලා ළඩ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කළා බුදුරජාණන් වහන්සේ ළඩ වෙච්ච අවස්ථාවේදී රහතන් වහන්සේලා පිරිත් දේශනා කළා ඒ නිසා මේ පිරිත් දේශනාව බොහොම අගේ කොට සලකන්නට බෞද්ධයන් පටන් ගත්තා දැන් ගාථා තුනක් කියමින් පිරිත් දේශනාවට ආරාධනා කළා විපත්ති නැති කර දීම සඳහා සියලු සම්පත් සිද්ධ කර දීම සඳහා සියලු දුක් සියලු බය සියලු රෝගයන් වෙනසීම සඳහා හේතු වන්නා වූ මංගල සම්මත පිරිද්දේශනාව කරන්නට යන්නයි. එහෙම ආරාධනා කරාම භික්ෂුන් වහන්සේලා පිරිද්දේශනා ආරම්භ කරනවා. එහෙම පිරිද්දේශනා කිරීමෙන් අපට ලැබෙන සිත ශාන්තිය බොහොමයි. මේ වෙලාවේ හැටියට තා කෙටියෙන් යමක් කියනවා නම් විපත්ති නැති කර ගැනීමට පිරිත් දේශනාව බොහොම උපකාරයි. විපත්ති කියන ඒවා කාටත් පැමිණෙනවා. එහෙම පැමිණිච්ච වේලාවේදී විශේෂයෙන් ලෙඩ දුක් කරදර පැමිණිච්ච වේලාවේදී ඒ තුමනා කරන බෙහෙත් කරන්නටත් ඕන ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නටත් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම රහතන් වහන්සේලා පිළියුත් කියවගත්තා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිදේශනා කරලා දෙවිත් අවස්ථාවවලදී ඒ චාරිත්‍ර අනුකූලව දිගට පවත්වාගෙන යනවා. ඇතැම් විට එහෙම ලෙඩක් දුකක් කරදරයක් නැතත් පිළිදේශනා කරව ගන්නවා සත ශාන්තිය සඳහා. ඒ වගේම තමන්ගේ ජීවිතයට සම්බන්ධ වැදගත් දේවල් සිද්ධ වෙනවා නම් එය ආරම්භ කරන විට පිරිද්දේශනා කරවා ගැනීම බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන්ම පැවති හොඳ චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ කියමින් වික්ෂුන් වහන්සේලා කරුණාවෙන් මෛත්‍රියෙන් සත්‍ය ක්‍රියා කරනවා මේ දුන්රුවන්ගේ බලයෙන් සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිරෝ සම්පත් වේවා කියලා. ඒ ප්‍රාර්ථනාවෙන් වාක් ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. වෙනත් යම් යම් වැදගත් සිද්ධීන් ඇති වුණාමත් තුනුරුවන්ගේ ආශිර්වාදේ ලබාගෙන ඒවා ආරම්භ කිරීම බෞද්ධයන්ගේ සිරිතක්. ලෝකයේ හැමතැනම පිරිත් දේශනාවට බොහොම කැමතියි. බෞද්ධ වෙනුත් කැමති අබෞද්ධ වෙනුත් කැමති ඒ කාරණය කෙලින්ම පිරිත් දේශනාවේදී බුද්ධ වචනයයි කියන්නේ බණ කියනකොට බුද්ධ වචනයක් මාතෘකා කරලා අපේ වචන වලින් ඒ ධර්මයේ විස්තර කරලා දෙනවා පිරිත් කීමේදී එහෙම වෙනසක් නැහැ කෙලින්ම බුද්ධ වචනය ප්‍රකාශ කරලා සත්‍ය ක්‍රියා කරනවා පිරිසක් බොහොම ඕනකමින් ආගෙන සිටිනෝ. පිරිත් දේශනාවට කලින් දෙවියන්ට ආරාධනා කිරීමක් බෞද්ධ චාරිත්‍රයක්. දෙවියන් කොටස් දෙකකට බෙදෙනවා. භූමාටු දෙවියන්, ආකාශට්ට දෙවියන් කියලා. භූමාටු දෙවියන් බිම ආශ්‍රය කරගෙන, ගෙවල්, ගස් ආශ්‍රය කරගෙන ඉන්න දිව්‍ය කුට්ටාසියක්. ආකාශට්ට දෙවියන් කියන්නේ අපි අද විවහාර කරන අහසෙහි උඩ විමාන හදාගෙන ඉන්න දෙවියන්. මේ භූමාටු දෙවියන් තමයි දෙවියන්ට පිරිත් අහන්නට එන්නේ කිව්වම ඒක අහලා බොහොම සතුටටපත් වෙලා ඊළඟට ඒ ඇත්තන්ගේ නිවේදන මාර්ගයෙන් ඉහළ දිව්‍ය ලෝක වලට දන්වලා ඒ දෙවියන් පමුණවාගෙන බොහොම සතුටින් පිරිත් අහනවා. එසේ පිරික්ැසීමෙන් සතුටටපත් වෙන දෙවියන්ගේ දේවානුභාවයත් උපකාර වෙනවා ඒ බලාපොරොත්තු සම්පූර්ණ කරගන්නට. ඒ නිසා ඈත අතීතයේ ඉඳලම දිගට පවත්වාගෙන යන මේ පිරිත් කියවා ගැනීමේ චාරිත්‍රය ඉදිරියටත් දිගටම ගෙන යන්නට ඕන වටිනා දෙයක්. කොහේ හිටියත් පිරිත් එක වගේම Tamanට පිහිට වෙන දෙවියක්. දෙවියනුත් බොහෝම කැමති වෙලා ආශිර්වාද කරන දේශනාවක් පිරිදේශනාව. ඒ නිසා පුරාණයේ හැම ගෙවල් වලම එක වේලාවක් ආගමික වේලාව කියලා නියම කරගෙන බුදුන් වැඳලා පල් පූජා කරලා වනපතකින් සල්පයක් කියවලා පිරිත් සූත්‍රයක් කියාගන්නවා අඩු ගන්නේ කර්ණීයමෙත සූත්‍රේවත් කියාගන්නවා. ඒවා හොඳ සිරිත් නැවත නැවතත් ඒවා විකටම ගෙනියන්න ඕන. අද ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් කියන විශ්වල ආගමික ස්ථානයක් තියෙනවා. ආගමික වේලාවක් තියෙනවා. ඒ විදිහට බුදුන් වැඳලා පිරිත් කියන සිරිතකුත් තියෙනවා. කවුරුත් ඒ සිරිත දිගටම පවත්වාගෙන යන්නට ඕනේ. එතකොට මේ ලෝකයේ වශයෙන් ආයුරා රෝග්‍යාදී සම්පත් සැලසෙන අතර පිරිත් අසාගෙන සිටනකොට දිගටම කුසල චේතනා පහළ වෙනවා. ඒ කුසල චේතනා පූර්ව ජාතවල කරන ලද කුසල කර්මයන්ට විපාක දීමට මඟ පාදා දෙනවා. ඒ අතින් බැලුවත් බොහොම ලොකු දෙයක්. දේව ආශිර්වාදයක් ලැබෙනවා, තුන්වන්ගේ ආශිර්වාදයක් ලැබෙනවා. හැම අතින්ම ශාන්තිකරු පිරිත් දේශනාව දිගට පවත්වාගෙන යන්නට ඕන. එසේ කිරීමෙන් තමන්ට රෝගාදීන් ඉවත් වෙන්නට ඉඩ ලැබෙන අතරම පින්සිත් පහළ වෙනවා. ඒ පින්සිත් උපකාර වෙනවා නිර්වාණ අවබෝධයට. ඒ නිසා කවුරුත් මේ පිරිත් වලට තියෙන සැලකිල්ල දිගටම පවත්වාගෙන ගිහිල්ලා මේ ලෝකයේ වශයෙන් ආයුරාෝග්‍ය ආදී සම්පත් සල්සාගෙන එයින් ලැබෙන පින්වල බලයෙන් උතුම් වූ නිවන් සුවත් අත්කර ගැනීමට ප්‍රාර්ථනා කරන්න